එහෙමයි ස්වාමීන් වහන්ස ඊළඟ පැහැදිලි කර ගැනීමක් මට කරන්න තියෙනවා ටිකක් පොඩි විස්තරයක් එක්ක අහන්න වෙන්නේ ස්වාමීන් වහන්ස ඊ타ත්ම වටිනා දේශනාවක් කරා ධර්මදේශනාවක් මෑතදී යෝගාවචරයා නොමග යවන විදර්ශනාවට බාධක වෙන විදර්ශනා උපක්ලේශ කියන මාතෘකාව යටතේ එතෙන්දී ඕභාසය පිළිබඳව ඇතිවෙච්ච එක්තරා ප්‍රශ්නයක් මේ අහන්න යන්නේ එක්තරා තරුණයෙක් අවුරුදු 20ක් විතර වෙන එයාට අවුරුදු 20 තිබ්බේ දැනට අවුරුදු 48කට ඉස්සෙල්ලා එයා තනියම භාවනා කළා ගුරුවරයෙක් නැතුව ඇත්තටම ධානය උපදව ගත්තා gederද ඊට පස්සේ එයා ඒ ඒ මානසික తত্ত্বය පාවිච්චි කරා රැට රැට රෑ 12න් පස්සේ විශාල සුසාන භූමියකට ගිහින් ඉඳලා මේ භූතයෝ යක්ෂයන්ගෙන් Tamanට මොනවා හරි වෙනවද කියලා බලන්න ඒක පාවිච්චි කරා. ඉතින් ওই විදිහට ඉඳලා ඒ එකම ධානය විතරක් නෙවෙයි එයා පස්සේ දැනගත්තා අර මේ විදර්ශනා ඥාන පවා එයාට ඇති වුණා කියලා ඒ දවස්වල. ඊට පස්සේ එයා මාස 4කට විතර පස්සේ උසස් අධ්‍යාපන ආයතනයකට යන්න සිද්ධ වුණා අම්පාර පැත්තේ. එතකොට ස්වභාවික විදියට වෙන දැනුත් විදියට රැග් එකකට දරුණු විදියට එයාට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ රැග් එකට එයාට මුහුණ දෙන්න සිද්ධ වුණාට පස්සේ එයා ටිකක් වෙනස් කියලා අනිත් කට්ටිය දිගට දිගට එයාට රැක් කරාට පස්සේ බොහොම දැඩි මානසික පීඩනයක් එයාට ඇති වුණා. ඊට පස්සේ එක දවසක් ඩෝමෙට්‍රි එකේ ඉන්නකොට එයාට ආරංචි වුණා තනි අලියෙක් රෑ ඒ ළඟ වැවක් ළඟට ඇවිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ එයා එතෙන්න ගියා. ගිහින් එයාට ඕනකම තිබ්බා දිවිනහ ගන්න නෙවෙයි නමුත් ඒ අලිය ළඟට පුළුවන් තරම් කිට්ටුවට යන්න. එතකොට කායිකව සුලන් දිසාව ඒ වගේ ඒවත් සද්ද නැතුව යන්න ඒවා ඒවත් යා දියුණු කරා. ඒත් එක්කම මානසිකව අලිය ගැන බයක් ඇති කරගන්නෙත් නැතුව ඒ වගේම තමන් තුළ කැළඹීමක් ඇති කරගන්නෙත් නැතුව ද්වේෂසිත මොනවත් නැතුව ඒ දේ කරන්න උත්සාහ කරා. ඒ දේ කළා යා. එතකොට එක පාරටම මේ දැඩි ආලෝකයක් මතුවෙලා ඕබාසය කියන දේ පස්සේ එයා දැනගatti දැඩි ආලෝකයක් මතුවෙලා එයාට එයාගේ ඇඟ වගේම අලියගේ ඇඟක් තේරුණා. ඒකේ තියෙන බරගතිය සතාගේ තියෙන බර ඒවා ඔක්කොම තේරුණා. ඒත් එක්කම වටේ කැලෑව දිහා බලනකොට ගස්වල ඒකත් ඇතුළට හිත ගිහින් ඒකේ ස්වභාවය යාට තේරුණා ජීවියෙක් නමුත් සතෙක් නෙවෙයි නමුත් ජීවි බවක් කියලා හිතක් නැති ඊට පස්සේ එදා හඳ පායලා තිබ්බා හඳ දිහා බලනකොට හඳට පවා යාට 150කට වඩා ඒ தત્ත්වයේ ඒ වගේම ඇතුළට ගිහින් තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් එයාට තරු දිහාට ඒක දික් කරන්න බැරි වුණා. ඉතින් ඒක දැන් අරයා මාස 4ක් කිසිම භාවනාවක් කරලා තිබෙත් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට කොහොමද ඔය වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්? ඒ කියන්නේ එතෙන්දී සමහර විට නීවරණ නැතිකමත් ඒ වගේම පංචස්කන්ධය පිළිබඳව ආසාව මොහොතකට හරි ක්‍රියාව තුලදී එයා තුල නැතිවීමද ඒ වගේ දෙයක් එච්චර බලසම්පන්න විදියට ඇති වෙන්නේ නැත්තේ. ඒකට හේතුව දැන් එයා සාංශාරික වශයෙන් ඔය ධර්ම ප්‍රගුණ කරලා තියෙන කෙනෙක් විය යුතුයි. ඒ නිසා තමයි යාට පහසුවෙන් ගුරුවරයෙක් නැතුව යම් තත්වයක් ඉතින් එයා ධානා මට්ටමකට ගියාද කියන්න දන්නේ නැහැ. ඉතින් කොහොම හරි එයා ධානා මට්ටමකට ගියා නම් දැන් ධානා මට්ටමකට ගියත් නැතත් ඔය ඕභාෂය කියන කයාගේ අත්දැකීම් අනුව ඔය කියන ක්‍රමය නිවැරදියි. එතකොට ඒ ඒ පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒ తত্ত্বය සාංශාරිකව හොඳට හුරු කරපු කෙනෙකුට තමයි අර මේ ඉතා පහසුවෙන් මතු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා නොවැරදීම ඒ තරුණයා ඊට පෙර ආත්මවල ඒක පුරුදු කරලා ඇති. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම චුල්ලපන්තක හාමුදුරුවන්ට මාස 4ක් යනකම් උන්වහන්සේට එක ගාතාවක් පාඩම් කරගන්න බැරි වුණා. හැබැයි අර රෙදි කඩා තුල්ලමින් ඒ තුලින් ගැඹුරට විදර්ශනා වඩනකොට අරහත්ත්වයටපත් උනා. එතකොට අරහත්ත්වයටපත් වෙනවත් සමගම මනෝමය irdi ඥානය. එතකොට මනෝමය irdi ඥානය උන්වහන්සේ මේ භවයේ කොහොමවත් පුහුණු කරලා නැහැ. පුහුණු කරලා නැති වුණාට සාංශාරික ශක්තිය අර මනස පැහැපත් වෙච්ච ගමන් අවදි වෙනවා. අන්න ඒ වගේ දැන් මේ තරුණයාට අර අලියා ගාවට යන්න එයා කරන්න පුළුවන් හැම ශිල්පයක්ම පාවිච්චි කරනවනේ. එයාගේ එතකොට කය ගැන පුළුවන් තරම් අවදියෙන් ඉන්නවා. සිත ගැන පුළුවන් තරම් අවදියෙන් ඉන්නවා. අවට පරිසරය ගැන උපරිම අවදියෙන් ඉන්නවා. දැන් අර අපි නිතරම සතිය ගැන කතා කරන සියලු කාරණා එතන සම්පූර්ණ වෙනවා. කොහොම හරි ඒ අවශ්‍යතාවයත් එක්කලා. එතකොට ඒ කියන්නේ බාහිර පරිසරය ගැන, තමන්ගේ හිත ගැන එතකොට ඇති වෙන මනෝභාවයන් ගැන මේ හැම එකක් ගැනම හොඳ අවදිමත් බවක්. එතකොට සාංශාරික වශයෙන් එයා පුහුණු කරලා තියෙන ශක්තිය අවදි වෙන්නට ඉතාම හොඳ පසුබිමක් එතන ගොඩ නැගෙනවා. ඒ පාරිසරික தත්ත්වය සහ එයාගේ ඒ දැඩි ප්‍රයත්නයත් එක්ක. දැන් ඕකට තව හොඳ උදාහරණයක් තමයි ඔය සංසාර මන්දිර කියලා පරිවර්තනය කරලා තියෙන පොත එඩ්ගා කේසි කියන මේ කතෝලික මම හිතන්නේ පූජකවරයෙක් එතුමා එතකොට එතුමා ස්වයං නිද්‍රාවටපත් වෙලා තමයි ඒ තමන් ළඟට එන අන් අයගේ අතීත භවයන් පිළිබඳව තොරතුරු බලලා කියන්නේ. එතකොට දැන් මේ ශක්තිය එතුමා උපදවා ගත්තේ කොහොමද කියලා එතුමා පරීක්ෂා කරලා බලනකොට එක්තරා ආත්ම භාවයක සොල්දාදුවෙක් හැටියට ඉඳද්දී හොඳටම වෙඩි වැදිලා ඇඟ තුවාල වෙලා මුහුදු වෙරළේ වැටිලා ඉන්නවා. එතකොට අර රළ පහරට ලුණු වතුර ඇවිදින් ඇඟට වදිනවා. එතකොට අර වෙඩි වැදිච්ච, තුවාල වෙච්ච, කැඩුණු, කැපුණු තැන්වලට අර ලුණු වතුර වැටෙනකොට ඉතින් උඩ බිම ඉන්න බැරි තරම් තද බල වේදනාව. එතකොට මේ වේදනාව දැනනකොට දැන් තාම මෙයා මැරෙන්නේ නැහැ. ප්‍රාණය නිරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ දැඩි වේදනාව දරා බැරිකම නිසා ඔහු උත්සාහ කරනවා විඥාණය මේ කයින් බැහැර කරගන්න. ඔහු දන්නේ නැහැ ඒක කරන විදිහ. හැබැයි මේ වේදනාව දරා ගන්න බැරි නිසා යා උත්සාහයක් ගන්නවා මෙතනින් මනස ඉවත් කරගන්න. ඉතින් එඩ්ගා කේසි සඳහන් කරනවා එතකොට ඒ ප්‍රයත්නය තමයි ඔහුගේ මුල් අභ්‍යාසය වෙන්නේ මේ විදිහට මේ මනෝකාය ඉවත් කරන්න ඊට පස්සේ මේ මෝහන නිද්‍රාවකටපත් වෙලා ඒ අවශ්‍ය දේවල් ආවර්ජනා කරන මේ මේ ආපු ගමන් මගට ඒක හොඳ මූල ධර්මයක් උණයි කියලා. ඉතින් අන්න ඒ වගේ අපිට සමහර අවස්ථා ලැබෙනවා අපිට වෙන විකල්ප නැහැ. ඒ වෙලාවට අපි අවංකව මේකේ දෙනවා. දැන් අර අපි ධර්මදේශනාවලදී අපේ අත්දැකීමක් සිහිපත් කරලා තියෙනවා වේදනානුපස්සනාව සම්බන්ධව. ඒ කියන්නේ ඔය භාවනා ස්ථානයක එක්තරා කාලයක් භාවනා කරනකොට ඒ ගුරුවරයා අපට අනිවාර්ය කරලා තිබුණා වාඩි වෙනවා නම් පැයක් අනිවාර්යෙන් භාවනා කරන්න ඕනේ. ඉතින් මට කොහොමවත් පැයක් වාඩි වෙලා ඉන්න බෑ. කකුල් මේ කැක්කුම අල්ලනවා, හිරි වැටෙනවා. ඊට පස්සේ උඩ බිම ඉන්න බැරි වෙන්න වේදනාව ඉතින් උන්වහන්සේ කියන්නේ එතකොට වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන්න කියලා. ඉතින් කොහොම මෙනෙහි කරත් වේදනාව අඩු වෙන්නේ නැති වෙනකොට මම කරන්නේ හිමිසරේ කකුල දිග ඇරලා වෙන ඉරියව්වකින් ආපහු වාඩි වෙනවා. ඉතින් උන්වහන්සේ දැක්කොත් ඒකට කෑ ගහනවා. මොකද එහෙම ඉරියව් මාරු කරන්න ගියාම සමාධිය ඇති වෙන්නේ නැහැ. චිත්ත ඒකාග්‍රතාවය වැඩෙන්නේ නැහැ. නිසා එහෙම කරන්න එපා. ඉතින් දැන් දවසක් අපි හැමෝම සමූහ භාවනාවක යෙදিলা දැන් අපි හාමුදුරුවෝ වඩලා ඉන්නවා අපිට ඉස්සරහෙන් ගුරුවරයා අපි දිහා බලාගෙන ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ පිටිපස්සෙන් උපාසක මහත්තුරු අනිත් පැත්තෙන් උපාසිකාව අනිත් පැත්තෙන් දසසිල් මාතාව දැන් ඔක්කොම එකට භාවනා දැන් මගේ අර කකුලේ සුපුරුදු වේදනාව ආවා. දැන් මම වේදනාව වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනවා කොහොමවත් මේක අඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ මං හිමින් සැරේ ඇස් දෙක අරලා බැලුවා දැන් ලොකු හාමුදුරුවෝ මෙතන ඉන්නවද ගිහිල්ලාද කියලා. මොකද මම දන්නවා මෙතන හිටියොත් එහෙනම් මං කකුල් දෙක දිග ඇරියොත් හොඳට මට බැනුම් අහන්න වෙනවා පස්සේ. දැන් මං ඇස් දෙක අරලා බලනකොට උන්වහන්සේත් ඇස් දෙක අරලා මගේ දිහා බලාගෙන ඊට පස්සේ මං ආයෙ ඇස් දෙක පියාගෙන දැන් වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනවා කොහොමවත් වේදනාව අඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මට තරහක් එනවා. ඇයි? දැන් එක්ක ගුරුවරයා භාවනා කරන්න ඕන එක්ක මෙතනින් නැගිටලා යන්න ඕන උන්වහන්සේ මගේ දිහා බලාගෙන මොකක් කරනවද දැන් මට මේ කකුල දිග අරගන්නත් නැහැ ඊට පස්සේ මට මගේ කය ගැනත් කෝපයක් මතුවෙනවා මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ තමයි මේ පීඩාව වෙන්නේ අනිත් වෙලාවට මොකක්වත් නැහැ ඊට පස්සේ මට අනිත් අය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා උපාසකම්මලා හැම පිළිම තිබ්බා වගේ හැමම ඉන්නව මොකුත් නැහැ නිකන් ප්‍රාණය නැතුව වගේ එතකොට මේ දැන් අර ගුරුවරයා මට කෑ ගහනකොට දොස් කියනකොට දොස් කියන්නේත් අර ගොල්ලෝ පෙන්නලා. දැන් මේ බලන්න මේ මෙච්චර වයසක අය මෙහෙම කරන ඔබ වහන්සේ තරුණ ඒ දවස්වල මගේ වයස අවුරුදු 20ක් විතර. එතකොට ඔබ වහන්සේ තරුණයෙක් වෙලා මේක කරගන්න ඔබ වහන්සේට වීරිය නැහැ. ඔහොම කිය කිය තමයි මට දොස් කියන්නේ. දැන් මට ගුරුවරයා ගැන තරහ එනවා, මගේ ගැන මට දුක හිතෙනවා, අනිත් අය ගැන ඊර්ෂ්‍යාව තියෙනවා, ඒත් එක්ක වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන මේ ඔක්කොම එකට කැළඹෙනකොට මොකුත් නැහැ මුළු ගත සිත පුපුරලා යන්න වගේ මට දැනන හරියට ඒ අත්දැකීම කියනවා නම් අර පුංචි කාලේ අපි බැලුම් බෝල පුම්බනකොට අර පුපුරනකන් ඒක පුම්බනකොට අන්තිම ටිකේ අපි දැන් පුපුරයි දැන් පුපුරයි කියලා හිතෙන්නේ අන්න ඒ වගේ කායික මානසික තත්ත්වයක්. ඉතින් දැන් අන්තිමට මට කඳුළු වැක්කෙනවා. මට කෑ ගහගෙන දුවන්න තරම් හිතෙනවා. දැන් අන්තිමට වේදනාව වේදනාව කියලා මෙනෙහි කරගන්න තරම්වත් මානසික ශක්තියක් නැති තැනකට ආව අන්තිමට මම තීරණය කළා මැරුණොත් මැරිද්දෙන් පිපුරුවොත් පිපුරපු දේ දැන් මීට එහාට මට මොකක්වත් කරන්න බෑ මට භාවනා ඕනෙත් නෑ වෙන ඕන දෙයක් වෙද්දෙන් කියලා මම සියල්ලම මානසික අතහැරියා ඒ සියල්ලම මානසින් අතහරිනකොටම අර පුපුරණ්ඩ වගේ තිබිච්ච මානසික தත්ත්වය සම්පූර්ණයෙන් අහෝසි වෙලා ගිහිල්ලා ඊටාම සැහැල්ලු ඊටාම සුවදායක ඊටාම ගැඹුරින් මනස ඒකාග්‍ර වෙච්ච තත්වයකට සැනකින් ආවා. එතකොට ඒ தত্ত্বය තුල අර වේදනාව එහෙමම දැනෙනවා. හරියට බුරුම කටුවකින් විදින්නා වගේ අර මාස් නහර ඇට ඇට මිදුළු පසාරු කරගෙන යනවා. අර කලින් තිබුණු වේදනාව එහෙමම දැනෙනවා. හැබැයි දැන් මට චිත්ත පීඩාවක් නැහැ. දැන් ඉස්සරලා වේදනාවත් එක්ක මම මානසිකව විඳෙව්වා. දැන් වේදනාව දැනෙනවා මානසිකව ලොකු සතුටකින් ඒකාග්‍රතාවකින් සම්පූර්ණයෙන් ඇස් දෙකෙන් බලා ඉන්නවා වගේ දැන් මට වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන්. කය තියෙන්නේ කොහමද? ඉන්නේ උඩද බිමද ඉරියව් මොකද්ද? මොකුත් දැනෙන්නේ මනස තියෙනවා වේදනාව තියෙනවා. එදා තමයි ජීවිතේ පළවෙනි වතාවට මට දැනුනේ වේදනානුපස්සනා සතිපට්ඨානය කියන්නේ මොකද්ද? දැන් ඒ අත්දැකීමට ආවේ අර උපරිම වෙන කරන්නම දෙයක් නැති වෙනකොට තමයි සම්පූර්ණ සියල්ලම අතහැරලා දාපු තැනදි තමයි මේ අත්දැකීම ලැබුවේ. ඉතින් ඒ වගේ අර තරුණයාටත් දැන් හස්තිය ළඟට ඇතා ළඟට යනකොට තමන්ගේ ජීවිතේ රැක ගන්නට ඕන වෙන කවුරුවක් අහල පහලක නැහැ මේක තිරිසන් සතා ඌ ඕන දෙයක් කරන්න පුළුවන් එක සැනකින් ඒ නිසා දැන් ඔහුට සිද්ධ වෙනවා දන්න ශිල්ප සියල්ල පාවිච්චි කරන්න පරිසරය ගැන කය ගැන සිත ගැන එතකොට එතකොට ඒ සියලු ශිල්ප පාවිච්චි කරන්න උපරිම සිහියක් තියෙන්න ඕනේ හැම කාරණයකම. පරිසරය ගැන උපරිම සිහිය, කය ගැන උපරිම සිහිය, සිත ගැන උපරිම සිහිය, ඊළඟට හස්තියාගේ ප්‍රතික්‍රියාව ගැන උපරිම සිහිය, ඊළඟට ඒ සියල්ල ගැන සම්පජඤ්ඤය. එතකොට සතිය සම්පජඤ්ඤය උපරිම තියුණු වෙච්ච අවස්ථාව. ඉතින් එහෙම අවස්ථාවක ඔහු ජීවිතේ කවදාවත් ඒක පුහුණු කරලා නැතත් සාංශාරික ඒ බඳු පුරුදු කරපු අත්දැකීමක් සැනකෙන් මතුවෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔහුට අර ජීවිතය පිළිබඳව තිබ්බ ආසාව ඒකත් අර කඩේීමටම ගෙනල්ලා ඒක පරයා අර ක්‍රියාවට සිත ගත්ත එකත් හේතු වෙන්නේ නැති අච්චර ප්‍රබලව ඒක මතුවෙන්න. අනිවාර්යෙන් දැන් මට උනත් තේරුණේ දැන් මගේ අත්දැකීමේදී උනා ඒ මගේ මනසේ සම්පූර්ණ මැරුණොත් මැරිද්ද ඒ කියන්නේ සම්පූර්ණ ජීවිතය ගැන තියෙන ආසාවත් එතනදී මොහොතකට අතහැරුණා. ඒ එහෙම අතහැරුණාට පස්සේ තමයි අර නිදහස මොකද අපි දැන් මේ හැමතිස්සෙම හදන්නේ මාව රැකගෙන මාව පරිස්සම් ඒ කියන්නේ මේ පංචස්කන්ධය රැකගෙන අනිත් ප්‍රශ්න විසඳ ගන්නනේ අපි උත්සාහ කරන්නේ. ඒතකොට මේ පංචස්කන්ධයට ඇලිලා මේක උපාදාන කරගෙන තියෙන තාක්කල් අපේ මනස නිදහස් නැහැ. ඉතින් යම් අවස්ථාවක එතනින් අපේ මනස ගැලවෙන්නට ඕනේ. ඒ ගැලවුනහම තමයි මනස හැබෑවටම නිදහස් වෙන්නේ. ඉතින් ඒ වගේම ඊටාත්ම බලවත් හැකියාවන් මතු කරගන්න පුළුවන් එතකොට අපිට. ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා දැන් එදා තමයි මට තේරුනේ දැන් ගුරුවරයා ගැන මට එතෙක් තිබුණේ නිකන් ලොකු ගැටීමක් මනසේ. ඒ කියන්නේ මේ හාමුදුරුවෝ මේ හරි තදයිනේ නිකන් මිලිටරි වගේනේ අපිට මේ භාවනා කරන්න වාඩි වෙන පොඩ්ඩක් කකුල දිගේ අරගත්තාම මොකද මේ පුළුවන් හැටියටනේ භාවනා කරන අන්න එහෙම තමයි මං හිතුවේ. හැබැයි අර අත්දැකීමෙන් පස්සේ තමයි මට තේරෙන්නේ ගුරුවරයා මේ ඇයිද ඉරියව් වෙනස් කරන්න එපා කොහොම හරි ඒකත් එක්ක ඉන්න කියන්නේ. දැන් මං එදා ඒක එහෙම හිතියේ නැතිනම් මට කවමදාකවත් මේ අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ පොඩි වේදනාවක් පොඩි අපහසුාවක් එනකොට ඉරියව් මාරු කරලා වෙනස් කරලා තැන වෙනස් කරලා ඒකෙන් මගහැරලා යන්න හදන තාක්කල් අපි ඉන්න තැනමයි හැමදාම ඉන්නේ ඊට එහා මට්ටමකට වැඩෙන්න. ඉතින් එහා මට්ටමකට වැඩනම් අපි හැමදාම එකයි කියන්නේ උදාහරණයක් හැටියට උඩ පනිනවා කියන එකයි උස පනිනවා කියන එකයි දෙකක්. උඩ පනින්නේ Tamanට පනින්න පුළුවන් සීමාවේ උඩ පනින එක. උස පනිනවා කියන්නේ පනින්න පුළුවන් උපරිමයටත් ටිකක් උසින්. බාධකයක් තියලා ඒක උඩින් පනින්න උත්සාහ කරන. එතකොට ඒ බැරි මට්ටම, ඒ බැරි මට්ටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොට තමයි අපේ ශක්්‍යතාවය, අපේ කුසලතාවය අවදි වෙන්නේ. එහෙම නැතුව අපේ හැකියාව නවදි කරන්න බෑ. ඒ නිසා හැමතිස්සෙම අර ඒ අභියෝගය කියන තැනට අපේ මනස ගෙනියන්න ඕනේ. ඒ බැරිම තැන, ඉවසන්න බැරිම තැන ඉවසන්න උත්සාහ කළොත් තමයි ඒ ඉවසීමේ ඊළඟ පියවර ගැන අත්දැකීම අපට ලබන්න පුළුවන්. මට නම් ඉවසන්න පුළුවන් මෙච්චරයි කියලා. එතනින් නවතිනවා නම් ඊට එහාට යන්නේ නැහැ. ඉතින් දැන් මේ කොච්චර මෙහෙම කිව්වා වුණත් මමත් දැනටත් ක්‍රියාත්මක වෙන්නේ මට පුළුවන් සීමාවේ තමයි ගොඩක් වෙලාවට. ඉතින් අර විදිහට වෙන කරන්නම දෙයක් නැති වෙනකොට විකල්පයක් නැති වෙනකොට තමයි අපි මේ බැරි සීමා වලට යන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ අවස්ථාවල විතරයි අපි වැඩිලා තියෙන්නේ. අනිත් හැම අවස්ථාවකම අර සුපුරුදු සීමාවේ අපි රැඳිලා ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස බොහොමත්ම පිං සිද්ධ වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් අර මේ මේ මේ අපේ අහගෙන ඉන්න පිරිස ලං ඉස්ම කරන කට්ටිය නෙවෙයි. නමුත් ඒ තරුණයා කරපු දේවල් කරන්න යන එකෙන් වෙන්නේ විනාශයක්. නමුත් ඒ වගේ දැන් ස්වාමින්වහන්සේ කරපු වගේ දෙයක් කරාට කමක් නැහැ. අර වගේ දේවල් වලට යොමු නොවි ඒක බොහොම මේ බරපතල තත්ත්වෙ නැති කරන්න පුළුවන්. එහෙම කියලා මම නවතිනවා. තෙරුවන් සරණයි. Tá certo, né?